අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි වැඩසටහන ආරම්භ කිරීමට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 10ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ප්‍රකාශ එහෙකුත් ධර්ම දේශනාවට අදාළව එහෙකුත් වශයෙන් ප්‍රශ්න 12ක් ඉදිරිපත් වෙලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි මාද පැයක් පමණ සක්මන් භාවනාව කළෙමි. මුල් කොටසේදී සතිය පැවති අතර විටින් විට සතිය නැති විය. ඒත් නැවත නැවතත් සතිමත් වීමට හැකියිය. ඉන්පසු සතිමත් සිතින් පරයන්ක භාවනාවට වාඩි වීමි. අද නිශ්ශබ්දතාවයේ මට මහා ශක්තියක් ලැබී ඇතිසේ දැනුනි. ඊයේ මැලියම්ගා අලවා ඇතිසේ හැඟී ගිය මනස ලිහිල් වී ඇත. මම මෙතන යන මූලික අරමුණින් ටික වේලාවක් සිටින විට ආශ්වාස ප්‍රශ්වාස වායුව මට පැහැදිලිව දැනෙන්නට විය. ආශ්වාස ප්‍රශ්වාසයේ වායුවේ දිග කොට භාවයේද ආරම්භය මැද සහ අවසානයේද මට නිරීක්ෂණය කළ හැකි විය. මට දැනුනේ ආශ්වාසයේ පිටවීමත් සමගම ප්‍රශ්වාසයේ හටගත් බවය. ඒ අතර වෙනසක් මට නොදැනිනි. මෙම නිරීක්ෂණයේදී විවිධ වේදනා, විවිධ අඳුරු හා ආලෝක, අත වේවිලීම්, පපුව තදවීම්, නලල මත කූඹින් දිවීම් ගත හිරිවැටීම් වැනි ලකුණු ඇතිවිය. ඉන්පසු හිස මුදුනේ සිට පහළට දික් රේඛාවක් ඇන්දාසේ පෙනිනි. ඉන්පසු ගත නිසල විය. සැනසුණු සැහැල්ලු බවක් ඇතිවිය. පැය එකමාරකට වැඩි කාලයක් මට මෙසේ සැහැල්ලුවෙන් සිටීමට හැකිවිය. මාගේ භාවනා මාර්ගයේ අඩුපාඩු හෝ වැරදි ඇතනම් ගරු ස්වාමින් වහන්සේ මට උපදෙස් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ විදිහට ඉතින් අර සක්මණේ පරියන්කේ බාධාවක් කරදරයක් නැතුව යන වෙලාවේදී වැඩි වැඩියෙන් සක්මන් ප්‍රමාණයක් භාවනා පරියන්ක ප්‍රමාණයක් කරන්න කරන්න තමන්ට හොඳ පදම නැත්නම් තමන්ගේ ක්‍රමසහ විදි මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර gedaraක ඉඳලා කරනවට වැඩිය මෙහෙදි ගන්න ලේසි. මොකද එකම කාලසටහන යන්නේ. ඉතින් ඒ නිසා පළවෙනි දවසේ දෙවෙනි දවසේ එච්චරම එකලසුනේ නැහැ කියලා ප්‍රශ්න කරන්න යන්න නරකයි. නමුත් මේ දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ නෝට ඒක ස්වභාවයෙන් එනවා. නමුත් අන්නේ ඇති වෙච්ච ගැම්ම ඒ ආරේ ඒ ඒ ජවය කඩා ගන්න නැති වෙන්න උපරිම සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න. මොනම දෙයකින්වත් හිත නරක කරගන්න වැඩ කරගන්න එපා. කය ලෙඩ වෙන වැඩ කරගන්න එපා. ඒ දෙන්නට පුළුවන් තරම් අනුග්‍රහ කරලා මේ ඇති කරගත්ත එකලස දිකට ගෙනියන්න උත්සාහ කරන එක තමයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආදුණෙක් ආදුනිකයෙක්මි. භාවනා වැඩසටහනට සහභාගී වූ මුල් දිනේ මා වැඩියන් කළේ සක්මන් භාවනාවයි. උපදේශ අනුව සක්මන් කරන විට දකුණ වම ලෙස පියවර 10ක් 12ක් පමණ සිත බාහිරට නොගොස් සක්මන් කිරීමට සමත් වූ යෙමි. පසුව පාදයේ විලුඹ පාදය ඇඟිලි මත සතිය පවත්වමින් සක්මන් කෙලෙමි. පියවර 15ක් 16ක් පමණ සතියෙන් කළ හැක. විලුඹේ තද ගතියත් ඇඟිලිවල තද ගතියත් මැද කොටසේ ලිහිල් ගතියත් නිරීක්ෂණය කෙලෙමි. පාදයේ ඉදිරියට යන විට ඒ ඊතා සැහැල්ලුවෙන් පාවෙන ගතියකින් සිදුවන බවත් නිරීක්ෂණය විය. වැඩි වේලාවක් සක්මනේ යෙදෙන විට සිත විසිරීමට නොදී පියවර 20ක් 25ක් පමණ ගෙන යා හැක. පාදයේ බිම තබන විට තද ගතිය, පටවි ලෙසත් ඉදිරියට යන විට වායෝ ලෙසත් සිහි කිරීමට කැමැත්තක් ඇති වූ නිසා මා දකුණු පාදය පොළවෙන් නොසන පොළවෙන් නොසවන විට පටවි ලෙසද ඉදිරියට යන විට වායෝ ලෙසද නැවත බිම තබන විට පටවි ලෙසත් වම් පාදයටද එලෙසම පටවි වායෝ පටවි ලෙසත් සක්මන් කෙලිමි. එය එම අරමුණෙහිම සිටීමටත් හිතේ සතුටටත් හේතු විය. මම ඊළඟට පර්යංකයට පැමිණෙමි. ශරීරය සකස් කරගෙන වාඩි වී නිහඬව සිටින විට ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවනු ඇතෙහි. නාසිකාග්‍රය නාසිකාව අග සිත තබාගෙන සිටීමි. ඊතා වේගයෙන් ආස්වාද ප්‍රස්වාසයේ සිදුවන බව නිරීක්ෂණය කළෙමි. ක්‍රමෙන් ආස්වාද ප්‍රස්වාසයේ වේගය අඩුවන බව නිරීක්ෂණය කොට ආස්වාස වාතයට වඩා ප්‍රස්වාස වාතයේ උණුසුම් වැඩි. වැඩි ටික වේලාවකට පසු නිරීක්ෂණය වන්නේ ආස්වාසයේ ළඟම ප්‍රස්වාසයේ වන බවත් විටක තරමක කාලයක් ගනිමින් ආශ්වාසයත් ප්‍රස්වාසයත් සිදුවන බවත්ය. සිත විසිරෙන විට අකුසල් බව සිහි කරමින් නැවත ආශ්වාසයට හා ප්‍රශ්වාසයට සිත ගත හැක. පැයක් පමණ ගිය පසු මේ වෙනසට වඩා අලුත් දෙයක් දැකිය නොහැක. සක්මන් කළ සියල්ලම අතීතයට ගොස් ඇත. එහි අනිත්‍ය බවත් එනිසාම දුකක් බවත් වැටහි. ආශ්වාස ප්‍රශ්වාසය යනු කරන දෙයක් නොව මේකයේ පැවැත්මට සිදුවන දෙයක් පමණක් බවත් වැටහි. ඉදිරියට මා කුමක් කළ යුතුදැයි ඔබ වහන්සේ පහදා දෙනසේක්වා. මේකේ සටහන් වෙලා තියෙනවා තුම් පොලක වගේ පිරිසුදු කිරීම නැත්නම් සුසර කිරීම එකක් තමයි සක්මන් කරනකොට මේ පටවි මේ වායු වශයෙන් මෙනෙහි කිරීම සම්පූර්ණ ඒ මූලධර්ම විරෝධී අපි මෙනෙහි කරන්නේ සම්මුතිය විතරයි පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්නේ නැහැ. පටවි ආපෝ තේජෝ මෙනෙහි කරන්නේ නැහැ. උණුසුම් සිසිල් ගති කම්පන ගති මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කරන්නේ මේ ඔසවනවා යවනවා තබනවා කියලා අපි දීලා තියෙන මේ සම්මුතිය විතරයි. ඉතින් ඒ නිසා ඒක කරනකොට හොඳට හිත සමාධි වුණා. හොඳට භාවනා ඉදිරියට ගියා කියලාත් ලියලා තියෙනවා. ඒකමට නෑහිලා නෙමෙයි මම මේ කියන්නේ. ඒ නිසා මෙනෙහි කරනකොට මෙනෙහි කරන සම්මුතිය සාමාන්‍ය වචන. අර පැත්තට යන්න හදනවා කියලා කියන්නේ ඇඟට නොදෙනි ප්‍රත්‍යක්ෂයට වැඩිය චින්තාමය ඥාන ඉස්සර වෙන්න හදනවා. දෙක සක්පරියංකේදී කියලා කියනවා හිතට හිත පිට යෑම කියන කෙලේශයක් බව දන්නවයි කියලා නෑ හිත පිට යෑම කෙලේශයක් වෙන්නේ මොඩයට විතරයි. ඥානවන්තයා හිත ගියේ හිත පිට ගියාම කෙලෙස් ඇති වෙන්න පුළුවන් න්‍යාය දැනගන්න නිසා එයාට ඒක දක්ෂකමක් වෙනවා. ඒ නිසා එහෙම පොදු නිගමන හදන්න යන්න එපා. හිත පිට යෑම කෙලේශයක් නම් බුදුහමරටත් කෙලස් තියෙනවා ඉන්නේ. එහෙම නෑ. හිත පිට යෑම පිළිබඳ තැවෙනවා නම් කෙලස්. තැවෙන්නේ නැතු මේ තමයි හිතේ හැටි. ඒක මට දැනගන්න හිත පිට යන්න මේපায়ে. ඒකත් ඒ වගේ එකක්. ඊට පස්සේ අවසාන කොටසේ සඳහන් කරලා තියෙනවා මේ අනිච්චන් දුක්ඛං අනාත්තං කියලා. ඒ ඔක්කොම මට පේනවා එකම වැරද්දක් තියෙනවා. මේ මූල ධර්මයක් ඉස්සර කරන්න හදනවා මේ ලස්සන ප්‍රත්‍යක්ෂේ වැවෙනකොට. ප්‍රත්‍යක්ෂේ යනකොට මූල ධර්ම ටික හැල හැප්පෙන බව නම් හැබෑව අන්න එතනදී මූලධර්ම පැත්ත සමාදන් වෙලා ප්‍රත්‍යක්ෂය අනදර කළොත් ඉතින් එක තැන කරකැවෙන්න ගන්නවා භාවනාව. නිසා පුළුවන් නම් මූලධර්ම අසරණ කරලා ප්‍රත්‍යක්ෂේ සමාදන් වෙන්න. ඉතින් ඒ වගේ මේවා ඉතින් බරපතල වැරදි නෙවෙයි පුංචි වැරදි නමුත් ওই පුංචි වැරද්ද නිසා මේ අර භාවනාවේ ප්‍රගතිය එක එක තැන කරකැවෙන තියෙන ඊට වැඩි. ඉතින් ඒ නිසා මම කියන මේ කාරණාව තේරෙනවා නම් ප්‍රත්‍යක්ෂයට යන්න අරින්න ඔය අනිච්ච දුක්ඛ අනත්තං හරි වායෝපට වියාපෝ මෙනේ කරනවා හරි මේ හිත පිට යන හැම වෙලාවෙම මේ කෙලෙසයක් කියන වගේ මූලධර්ම බොරු බව ඔප්පු කරලා පෙන්නන්න පැයක් ඇතුළු. ඒක තමයි භාවනාවේදී මේ වගේ කෙනෙකුට ගොඩ එන්න තියෙන මාර්ගය එහෙම නැත්නම් උපක්ලේශ වලට ලක් වෙන්න ඉඩ තියෙනවා. මා හිතේ මනසේ චපල බවට අහු වෙන්න ඉඩ තියෙනවා. ප්‍රත්‍යක්ෂයට යන්න දෙන්න. මේ මේ අවස්ථා තුනම සතිය කඩාගත් අවස්ථාවල වශයෙන් ඈතින් ඉඳලා කියන්න පුළුවන්. ඒ නිසා සතියට යන්න අරින්න මූල ධර්ම එකඟ කරගන්න යන්න එපා. න්‍යාය හදන්න යන්න එපා. සතියට කියන්න ඕනේ න්‍යායක් හදාගන්න කියලා. ගෞරවනීය සාමින් වහන්ස පරයන්ක භාවනාව මා මීට ඉහත අවස්ථාවලදී නිස්සරණ වනයේ භාවනා කරන විටදී මූල කර්මස්ථානයෙන් පටන්ගෙන ටික දුරක් යන විට ධාතුන්ගේ බලපෑම ඊතා තදින් දැනුනි මෙවර භාවනා වැඩමුළුවේදී මා පළමුවෙන් පරයන්ක භාවනාවට වාඩි වී හුස්ම ගැන අවධානය යොමු කර සිට විට ක්‍රමයෙන් එය තුනී වී ගොස් අනුක්‍රමයෙන් මා ඊතා පාළු හුදකලා තත්වයකට තත්වයක සිටින බව දැනිනි. සිතුවිලි ඊතා වේගෙන් ගලා ආතර එම අවස්ථාවේදී මම ඉඳගෙන සිටිනවා යන්න මෙනෙහි කළ විට ඊතා තද නිදිමතක් සමගින් දැඩි අඳුරක් මා වෙලා ගත්තේය. ඉන්පසු ක්‍රමයෙන් නැවත වීරියෙන් භාවනා කරන විට මම මෙතන ඉන්නවා යන්න මෙනෙහි කරමින් යන විට ආලෝක ධාරාවක් දියැලක් මෙන් උඩ සිට පහළට ගලා ආතර මහට ඊට සැහැල්ලුවක් දැනිනි. මා භාවනාවේ මේ ගමන් කරන මාර්ගය මට කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට මේ ජීවිතයේ අවසානයේදී අමා මහ දියන්සුව අත් වේවා. තෙරුවන් සරණයි. ඔය අර මුලින් අවබෝධ කරගත්ත විදියට හිත එමේ දුවන්න දෙන්නේ නැතුව රචනයේ පිටිපස්ස කොට තියෙනා වගේ හොඳට මේක සමාහිත වෙන අරමුණ තැම්පත් වෙන බවට අනුග්‍රහ කරගෙන ගියොත් ආලෝක හෝ හිතවිලි හෝ මොන හරි එන්නේ ඉඳ තියෙනවා ඒක අර පාළුගේ වළම් බින්දිනවා වගේ අර ප්‍රධාන අරමුණ නැති වුණට වෙන දේවල් එනවා. නමුත් යෝගාත්‍රේ ව අමතක කරන්න යන්නත් එපා, මකන්න යන්නත් එපා, තරහ වෙන්න යන්නෙත් නැතුව ඒක අපේක්ෂා කරගෙන යන්න ගිහිල්ලා පුළුවන් තරම් තවදුරටත් අර මූල කර්මස්ථානයේ තැම්පත් වෙන එක නැත්නම් මූල කර්මස්ථානයේ සිවුම් වෙන එක දිගින් දිගට සිටවීම සඳහා කුමක් කළ යුතුද ඒක කරන්න. ඒත් ඇත්තටම මොකක්වත් නොකර ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒක කියන්න ඉතින් කළ යුත්තේ කරන්න කියලා. හැබැයි එතන තියෙන යමක් නොකර සිටීම තමයි. ඉතින් මේ දෙක අතරමැද යෝගාවචරය පදම හොයා ගන්න ඕනේ. හිත ප්‍රතික්‍රියා කරන්න එපා. එන දේවල් අපිට තීන්දුව කරන්නත් බෑ. ඒත් ඔක්කොම ඒ අල්ලපනල්ලේ අරමුණ සියුම් වෙන බවට වග බලා ගන්න එක තමයි යෝගාවචරයට දෙන තියෙන වගකීම. ඒක තමයි ඉතින් කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදේ වරුවේ සක්මන් මළුවේ සක්මන් කෙලෙමි. වම දකුණ ලෙසත් පාදයේ ඉසවීම තැබීම හා විවිධ ස්ථාන පොළවේ ගැටීමේදී ඒවා සිහියෙන් යුක්තව බලමින් විනාඩි 15ක් පමණ සක්මන් කර පරයන්කයට ගියෙමි. මාගේ මූල කර්මස්ථානයේ ආනාපානයයි. එහිදී මූලිකවම ආනාපානය නාසිකාග්‍රයේ ගැටෙන ස්ථානයේ දෙස බලා සිටියෙමි. අතීත සිතුවිලි අතීත සිදුවීම් සහ අනාගත සැලසුම් වෙත යන බව හැඟුනි. ඒවා හඳුනා ගතිමි. නැවතත් ආනාපානය වූ මූල කර්මස්ථානය ගෙන ඒමට සමත් වුනිමි. මනාපහ අමනාප සිතුවිලිද විය. එවිටද එය හඳුනාගෙන මූල කර්මස්ථානයට ගෙන ආවෙමි. පැයක් පමණ මේ සිතුවිලි වලට ඉඳ හිට මාරු වෙමින් සතිය ආනාපානයේ තැබුවෙමි. මේ පෑයක නිහඬ කාලයේදී මට කිව හැකි විශේෂම දේ නම් ෂණ මාත්‍ර වශයෙන් ශරීරයේ නැවතීමක් වැනි දෙයක් දෙතුන් වරක් හඳුනා ගන්නට ලැබීමයි. ඔබ වහන්සේ මගේ අත්දැකීම ගැන ධර්මානුකූලව පහදා දෙනමින් ගෞරවයෙන් නිල්ලමි. තෙරුවන් සරණයි. ඒක සාමාන්‍යයෙන් අර රේකී ක්‍රමයට අපි හිත සකස් කළ තීතියට බැලුවොත් ගුරුසුර තිබුණ දෙයක් එන්නේ එන්නේ සිුම් වෙනා වගේ තමයි යෝගාවචර බබාගේ භාෂාවෙන් කතා කරන්නේ. නමුත් පටන් ගන්නකොටමත් ওই සිුම් භාවයේ තියෙනවා. ඒකට අර හිත යන්නේ නැත්තේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ අරමුණු ගොරෝසු වෙලා පිට අරමුණු තියේදී සිුම් භාවයේ තියේ කියලා. ඉතින් ඒ වෙලාවට අර ගොරෝසු අරමුණුත් එක්ක වැඩ කරන වැඩ කරන යනකොට ඒක තැම්පත් වෙනකොට පේනවා සිුම් භාවයේ තියෙනවා. ඒක හරියට චිත්‍රයේ තෙල් සායම් වුණත් දිය සායම් වුණත් චිත්‍ර පිටපස්සේ කැන්වස් එකක් තියෙනවා. canvas එකේ ඒක නිස්සද්දව තියෙන. ඒ නිසා භාවනා කරලා කරලා පුරුදු වුණාට පස්සේ කොච්චර හිත කැළඹිලා තිබුණත් ওই කැළඹිච්ච හිතේ ඒකාග්‍රතාවය කියන චෛසිකේ තියෙනවමයි. ඒ ඒකාග්‍රතාවයේ චෛසිකේ නැති හිතක් ඇත්තෙම නැහැ. ඉතින් කැළඹිල්ල දිහා බලන බලන එකන ආධුනිකයාගේ හැටි. ඊටසේ කැළඹිල්ල දිහත් ශිල්පීය ක්‍රමයට මේ ප්‍රතිපදාවට අනුව බැලුවොත් ඒකත් තැම්පත් වෙනකොට අන්තිමට අර තැම්පත්කමට යනවා. පේන්නේ මේ තිබුණ එක ගොරෝසු වෙලා සියුම් වෙලා තැම්පත් වෙලා යනවා. ගෙන තැම්පත් ගතිය පටන් ගන්න තැන ඉඳලාම තියෙනවා. ඉතින් ඒ නිසා ඉස්සරහට ඉස්සරහට යනකොට ඒ ගොරෝසු වෙන කම්පන වෙන චංචල දේවල් වලට ඇහුන් නැතුව වගේ දැක්කේ නැතුව වගේ දැනුනේ නැතුව වගේ කල්පනාව යන්නේ නැතුව වගේ ඒකට පොට්ට ඇහැ යොමු කරනවා. බීරි කන යොමු කරලා අර තැම්පත්කම බලහන හිටියොත් ඔය ඕනේ අවුලක තැම්පත්කම තියෙනවා. අනේ අවුල පිටු දැකලා ඒ හරහා තැම්පත්කම දකින්නවා කියන එක ශිල්පයක්. හැබැයි මේ අවුල කවදාකවත් අපි අවුල් කරන අදහසින් ආපේ කන්නේ නෙවෙයි. ඒක අපි වමනායෙන් අවුලක් කියලා හිතාගෙන පැටලෙනකොට තමයි අවුල වෙන්නේ. ඒ අවුල විනිවිදින්න ගියොත් අවුලෙන් කිසිම බාධාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ අවුලට උත්තර දීම වගකීමක් කරගෙන යුතුයකමක් කරගෙන සදාචාරය කරගෙන ඉතින් ඒ නිසා ඈතක තියෙන මේ ඈතකත් නෙවෙයි ඒ සමගාමීව තියෙන අර විවේක ගතිය දැකීම අපි හිතන මේ අවුලට බීරි වෙනවා අවුලට නොසලකාරිනවා වගකීම් පැහැර හරිනවා ඒ නිසා අපි මේ අවුලට කලබල වෙන එක තමයි යුතුයකම කියලා හිතාගෙන ඉන්නවා ඒකට තමයි තකතිරුකම කියලා කියන්නේ එනිසා හොඳට බලන්න ගියොත් වෙනවා ඕන්න මොන අවුල සිද්ධ වුණත් ඉතින් ඒකාග්‍ර කියන චෛතසිකය ඕනම අවුල් හිතක තියෙනවා ඉතින් ඒ නිසා රාහුල සමාදන් නොවි ඒකාග්‍රචෛසිකේ සමාදන් වෙන කෙනාට අවුලෙන් කිසි බාධාවක් එන්නේ. හැබැයි ඕන නම් අවුල සමාදන් වෙන්නත් පුළුවන් ජොලියේ ඉන්නත් පුළුවන්. මම දැන් මේ ගහගෙන ඉන්නේ මම දැන් බැන ගන්නව කවුරු හරි ගහ ගන්නවා කියලා ඒක ජොලියෙන් කරතයි ගහ ගන්නකොට මූණ අට කර ගන්න ඕනේ නැහැ. බහිනකොට තරහ වෙන්න ඕනේ නැහැ. ඒ සතුටින් බලින්නත් පුළුවන්. ඒකකොට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මේ බැන්නට මොකද මේ මිනිහයාට ඌ හිත නරක කරගෙන නෙමෙයි බනින්නේ කියලා තේරෙනවා. ඉතින් ඒ වගේ සෙල්ලම් කරන්න ඉස්සලා දැනගන්න ඕනේ අපි අවුල් කියලා අපි කෑ ගහන්න හැදුවට අපි අනුන්ට ඔය කඩපින්නම් ගහන්න ගියාට අපි අවුලට ආසයි ඇත්තටම සංසුන් ගතියට වැඩි. ඒක ඒකට කියන්නේ දුක පිළිබඳ තෘෂ්ණාව අවිද්‍යාව වශයෙන් පෙනී හිටනයි කියලා. අපි දුකට පුදුම ආසාවක් තියෙන අපිට මෙච්චර කරදර තියෙනවා අපිට මේක තියෙනවා ඒක තියෙනවා කිය කාටරි කියන්න උද්දේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරයි කාටරි වැඩක් නැතුව කන් දෙන්න පුළුවන් ඒ පිටරට තියෙන සර්විස් එකක් එක පැයක කවුරුහරි කන පිටින් ගන්නවා අහගෙන හිටියොත් පවුන් 30ක් ගෙවනවා ටෙලිෆෝන් එකේ ඒගොල්ලෝ ටෙලිෆෝන් නම් කරලා තිනවා බුක් කරන්න කල්ැතුව එහා පැත්තට ඌමිට දෙන්න ඕන හැබැයි ටෙලිෆෝන් එක පැත්තක තියලා ඉන්න බෑ ඌමිට දෙනකොට අර එයා ටෙලිෆෝන් කරලා බිලත් ගෙවලා පවුන් 30ක් ගෙවනවා අහගෙන ඉන්නවද ඒ තරම් දුක පිළිබඳ අවිද්‍යාව දුක පිළිබඳ දුකට තියෙන තෘෂ්ණාවක් තියෙනවා අපේ ඒ නිසා නවකතා ලියනකොට ශෝකාන්ත නවකතා වැඩි සුඛාන්ත නවකතා වලට වැඩි චිත්‍රපටි හදනකොට සුඛාන්ත නවකතා වලට චිත්‍රපටි වලට වැඩි දුක්ඛාන්ත මොකද දුකට ප්‍රියක් ඒ කටු කරෝසනේ වලට කැමැත්තක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඔය පරිප්පෝතකරටි වඩේ කන්න කැමතිනේ මිරිස් බදුවා කන්න කැමතිනේ. ටේස්ට් එක කියලා. ඒක තමයි ටේස්ට් එක. ඉතින් ඒකදී මිරිස් කෑවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැනගන්න ඕන තව රස හයක් තියෙනවා. මිරිස් ටේස්ට් එක විතරයි නෙමෙයි තියෙන්නේ කියලා. ඒ නිසා බුදුරජාණන් කියන්නේ උඹට ඕනේ නම් ওই පරිප්පු බෙදාන කාපන් නැත්නම් මිරිස් කරලා කාපන්. හැබැයි තව ಜಾති තියෙනවා මනුස්සකමට. ඒ නිසා කනපින්දන් ගහිල්ලේ බුද්ධ ආදී උත්තරවන්නාසලා කවදාකවත් ගණන් ගන්නෑ. කණපින්දම් ගන්නට ගණන් ගන්නවා නම් ඒකත් කණපින්දමේ තමයි. ඒකත් පෘ탁ජනෙක් තමයි. ඒ නිසා අපි හරිය කැමති බුදුහාමුදුර ඇසුර කරනට වැඩිය පෘ탁ජනව ඇසුර කරන්නේ. ඒ විචිත්‍රයි නේ මේ දැන් කියපේක දැන් නෑ කියන. මේ දැන් ආසයි කියපේකට මේ වෛර කරනවා. ඒ නිසා පෘ탁ජනෙ හරි ඇක්ෂන් පැක් ෆිල්ම් එකක් වගේ. බුදුරජාණන්සේ ඔය උඩ අතරපත් වෙන පහන් දැල්ලක් වගේ උදේ බැලුවත් එකයි හැන්ද බැලුවත් එකයි ඕකේ බලන්න දෙයක් නැහැ. ඒ නිසා හොඳට බලන්න මේ සංසිඳුණට පස්සේද විවේකේ තියෙන නැත්නම් මේ අවුල තුලත් විවේකේ තියෙනවද කියලා බැලුවොත් ඒ බැල්මට විපස්සනා කරනවායි කියලා කියනවා විනිවිද බලනවායි කියනවා. හැබැයි ඒක දුප්පටි විඥා. බිරිඳ වයින් අමාරු. මොකද අර දඟලන දෙයට අපි මනාපයි නිස්සද්ද භාවයට වැඩි. ඒ නිසා අපි නවකතා ලියුවට කතා කටි කතා ලියුවට දඟලන දේ පිළිබඳව කවදාකවත් නිස්සද්ද භාවය පිළිබඳව නවකතා ලියන්න බෑ. කෙටි කතා ලියන්නත් බෑ. චිත්‍රපටි හදන්නත් බෑ. ඒ නිසා මේ ඒ කර්මාන්ත කරන කට්ටිය, ජනමාධ්‍ය ඉන්න කට්ටිය කලබලයට තමයි කැමැත්ත. හෙට පත්‍රයේ උඩම දාන එක මොකද්ද කියලා අන්තිම වෙනකම් බලලා කැත්තම ඒක තමයි දාන්නේ. වැඩිම මිනිසු ප්‍රිය එක දාන. එහෙම බැරි නම් උන්නේ අම්මලාට උන් කරන්න එකක් කරනවා. ඒ වගේ කටයුත්තක් කරලා හෙට පත්‍රේ දාන. ඒකල ගෙනද අවුරුදු 15ක විතර ඔය එකක් ආයෙත් එන්න පුළුවන් කියලා අර මිනිසුර කියලා තියලා අවුරුදු 5ක ඒකම ආයෙ කරනවා. උම්මයි කරන්නේ. ඔය ජනමාධ්‍ය කාර්යමයි කරන්නේ. මොකද දන්නවා මේ මොඩියෝ අර හෙඩ්ලයින් එකේ තියෙන එක තාමත්ම කැතතරතුරක් නම් පත්තරේ වැඩිම විකිනවා කියලා. ඒක කියන පස්සේ ජෝර්ජ් රජුරෝ මරපු රාජ්‍ය ඒ ඝාතකයා දඬුකන්දේ ගහලා පිල්කින්සන් බ්ලේඩ් එකෙන් ටික ටික ටික ටික කැපුවලු. ආය දඬු මේකයි. ඒක බලනකොට ලෝකෙ වැඩිම ජනගහනයක් රැස් වුණේ ඒක බලනකොට. රජ්ජුරෝ මර්බිකා ප්‍රසිද්ධියේ බ්ලේඩ් එකකින් කපලා විල්කින්සන් බ්ලේඩ් එක කියන්නේ බෙල්ල ගහන එක ටික ටික කැපෙන්න ඇරියල්. ඒ තරම් මේ භීෂණය බලන්න අපි කැමතියි. ෆයිට් වලට කැමතියි. ඉතින් අපේ හිතේ තියෙන වයතෝ කට <laughs> කර්මතාන් සුද්ධ කරනකොට අර ෆයිට් එක එළියට එන ඒකත් තමයි ලොකු සාන්තියක්. මම කියා ගන්න හම්බ වෙනවනේ. නැත්තම් පවුන් 30ක් ගෙවන්න එපා පැයකට. කවුද අහන්නේ? ඉතින් ඒ නිසා හොඳට මතක තියාගෙන කටවුල් කරලා කිව්වොත් විශ්ි කරන්න බැරි જાති තුප්පහි කුම් තල්කුණු කන්දලයක් තමයි. නිසා කරුණ ඒක තියාගෙන ඉල්ලත් තමයි. තියාගෙන හිටියොත් කැන්සර් එකට යනවා. ඇතුලේ තියාගෙන හිටියොත් අර්බුද වලට යනවා. ඒ කාටද කියන්නේ ඒ ගුණවතෙකුට සිල්වතෙකුට කිව්වහම ඒක නෑ ගණන් ගන්න නැතුව කුණු බල්දියට දාලා නිකන් එනවා. නුගුණ එක්කනට ගියොත් ඒකෙන් කතන්දරයක් හදලා හෙට පත්‍රයට දානවා. ඒ නිසා කල්ලාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඔගේ යාගේ කුණ බාල්දියට දාන්න මොකද හුණක් ඉඳ තියෙනවා හැබැයි නොකිය ඉන්න පුළුවන් නම් ඒක තමයි භාවනායේ ලොකු දියුණුවක් එහෙම නැත්නම් මේ කලබලයේ ආශ්‍රය සාන්තිකර භාවයේ බලන්න උත්සාහ කරන්න සාන්තිකර භාවයේ කවදාකවත් අපි අතහැරලා ගිල්ල නැහැ එහෙම නැත්නම් මේ ඒකාග්‍රතාවය කියන චෛතසිකය හැම හිතේම තියෙනවා ඒක වටිනකම තියෙනට අවුල් ලස්සෙන් ඒක දැක් ගන්න පුළුවන් නම් ඒක වටිනාකම වැඩි. ඒක තමයි යෝගාවචරට හම්බෙන අතිරේක ලාභේ. අවසරයි අති ගෞරවනීය සාමින් වහන්ස පරයන්ක භාවනාව මම දැන් මෙතන වශයෙන් මෙනෙහි කරමින් ආනාපාන සති භාවනාව ආරම්භ කෙලිමි ආශ්වාස සහ ප්‍රශ්වාසය හොඳින් මෙනෙහි කරමින් සිට ටික වේලාවකින් ආශ්වාසය හා ප්‍රශ්වාසය නොදැනී සිහින්ව ගොස් විවේකී ස්ථානයකට පැමිණි බව වටහා ගතිමි ටික වේලාවකට පසුව ශරීරයේ තදවීමක් උරහිස සිට අත් දෙක දක්වා ඊතා තද වේදනාවක් දැනිනි ශරීරයේ ගල් ගැසුණා වගේ හිර කරනවා වගේ දැනුනි. ඒ වේදනාව බොහෝ වේලාවක් ශරීරයේ පැවතිනි. පසුව වේදනාවක් වේදනාවක් වශයෙන් <coughs> ටික වේලාවක් මෙනෙහි කරමි. එවිට වේදනාව ටිකක් සංසිඳුණු විටදී එය වේදනානුපස්සනාවයයි සිතුවෙමි. ඒ නිවැරදිදයි පහදා දෙන සීක්වා. තවද නිතර නිතර ශරීරයේ සංවේදනා තනින් තන දැනේ. විශේෂයෙන් හිසේ නළලේ සහ මුහුණේ දෙපැත්තේ දැනේ. මේ භාවනා නොකරන අවස්ථාවලදී පවා දැනෙන්නට පටන්ගෙන ඇත. සක්මන් භාවනාව වම දකුණ ලෙස මෙනෙහි කරමින් ගමන් කෙලිමි. පසුව পায় ඔසවනවා තබනවා වශයෙන්ද දෙපය මාර වීම පොළවට තදවන බව නිරීක්ෂණය කෙලිමි. සිත අරමුණෙන් පිට යන අවස්ථාවලදී එය ගැන නතර වී එකතැන නතර වී পায় ගැන මෙනෙහි කරමි. ඔබ වහන්සේ ඊයේ දින දුන් උපදේශ පරිදි වම දකුණ ලෙස නොසිතා ගමන් කෙලෙමි. ශරීරය සැහැල්ලු බවකින් ගමන් කරන බවක් වැටහුණි. මේ භාවනා අධ්‍යක්ීම් ගැන ඔබ වහන්සේගෙන් උපදෙස් තවදුරටත් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ සහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි. අය සති පරියන්කේ සති හෝ එහෙම නැත්නම් සක්මනේදී එළියලා තියෙන විදියට උපක්‍රම කරන සතිය වැඩෙනවා නම් ඒ උපක්‍රමණික මේ පාඩුවක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි මේ වේදනාවන පස්සනාද කරන්නේ චිත්තාන පස්සනාද කරන්නේ කායාන පස්සනාද කරන්නේ කියන ලේබල් එක නෙවෙයි ඕන කරන්නේ. ඒ අවබෝධයත් එක්ක සතිය අරමුණත් එක්ක සමීප භාවය වැඩි වෙනවනම් ඒක හොඳයි. ඉතින් ඒක නිසා ඒක හොඳ නරක තීන්දුව කරන්න තියෙන්නේ සතියට ආධාරක සතිය වැඩෙන ක්‍රියාකාරකම් අගය කරන්න. සතිය නැතුව කොච්චර ලේබල් දාගත්තත් මේක ප්‍රථම ධානය මේක වේදනානුපස්සනාව මේක සංකාරූපේක්ඛා ඥානෙ මේක උද්‍යව්‍ය ඥානෙ කියලා ඔය එකක්වත් ස්ථිර දේවල් නෙවෙයි. ඒව පෙරලෙන දේවල්. ඉතින් ඕව අල්ලගෙන නටන පටන් අරගත්තොත් වෙන්නේ අර ඉස්සරහට වෙන්න තියෙනවල් නතර වෙලා අර අල්ලගත් එකට අහු වෙන එක. ඒ නිසා ඔය ලේබල් අහුණා නම් හුඟක් වෙලාට දුර ඉඳලා කියයි සතිය නැහැ කියලා. ලේබල් මොකුත් නැහැ සිද්ධිය තේරෙනවා. වෙන දේ අස්පනා පිට වෙන දේ යගේ මීගා චිත්තක්ෂණයට 100%ක්ම ලෑස්ති. මම අතන ඉන්නවා මෙතන ඉන්නවායි කියලා මේ ස්ථානගත වෙන්න යන්න එපා. ගත වෙච්ච ගමන් ටැග් ගහිනවයි කියලා කියන්නේ එතනම මෙත් ඇහි වෙනවා. ඒ මෙත් ඇහි නොවි ඉදිරියට යන්න නම් පුළුවන් තරම් හිත විවිධාකාර ලේබල් දෙන්න හදනවා. විවිධාකාර විදිහට අපිට නම් වණන් එහෙම නැත්නම් නම්බුනාම දෙන්න හදනවා. ඒ තීර මාරපාක්ෂික කියලා හිතාගෙන ඒක ඇත්ත වුණත් ගණන් නොගෙන හිටියට පාඩුවක් වෙන්නේ නැහැ කියලා ලොකු සංසි කියනවා. Taman අව탁සියු කරන්න ඕනේ නම් ඒකෙයි. මම මේක අනුමත කරලා මම යෝජනා ඉදිරි කරන්න ඕන කමක් නැහැ. ඒක මට උරුම නම් මට කැප නම් ඒකෙයි. ඒක චිත්තානුපස්සනාද වේදනානුපස්සනාද ධම්මානුපස්සනාද කියලා එක සැරකින් කියන්න බෑ. නැවත නැවත එන්න අරින්න. නමුත් දිගට සතිය තියෙනවනම් සහතික කරලා කියන්න පුළුවන්. එයා වග බලාගනි වෙන්න තියෙන දේ. නිසා මේ නංවනන් දෙන එක පැත්තක තියන්න භාවනාවේදී සතිය අඛණ්ඩ භාවය දෙන්න පුළුවන් නම් ඉදිරියට වෙන්න පුළුවන් සමාධි ප්‍රඥා වැඩෙනවා කියනක වළක්වන්න බෑ. යෝගාවචරයට තියෙන වගකීම තමයි සද්ධාවෙන් වීරියෙන් සතිය අඛණ්ඩව පවත්තන්න. එතකොට සතියේ ಗುಣ විශේෂයම තමයි සමාධිය කියන්නේ ප්‍රඥාව කියන්නේ. ඒ නිසා සතිය කඩා ගන්න නැතු වෙන්න අහිංසකව දිගට කරගෙන යන්න සතිය කඩා ගන්න කරදර කරත් ලুকু හානියක් වෙන්නේ නැහැ. කාලීනාස් වීමක් විතරයි වෙන්නේ. ආයෙසරයක් අපිට හදාගන්න ඉඩ ලැබෙන නිසා කමටහන හොඳට මතක තියාගන්න. අපේ වගකීම විය යුත්තේ සතිය අඛණ්ඩ භාවයයි, වේපුල්ල භාවයයි, ඒකේ තියෙන පරිචයයි. ඒව නැතුව ඊට පස්සේ එහා තියෙන ලේබල් නෙවෙයි කියන එක මතක තියාගත්තම හරි. ගෞරවනීය සාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරන මොහොතේ අධික කකුල් දෙකේ හා කොන්දේ ඉවසන්න බැරි වේදනාවක් ආවා. මම ඒ දිහා බලාගෙන හිටියා. එම වේදනාව වෙනස් වෙවි යන හැටි දැක්කා. එම වේදනාව වෙනස් වෙණී ගියාට පසු මම නැවත ආනාපාන සතියට හිත තිබ්බා. ටික වේලාවක් යන විට හරි පුදුමයි ආනාපාන සතියේ සිහිය පිහිටන හැටි දැක්කා. හරි ලස්සනට ආස්වාසයත් ප්‍රස්වාසයත් දැනෙන්න ගත්තා. කකුල රිඳුම් වේදනාවක් දැනුණා. නමුත් ආස්වාසයෙන් ප්‍රස්වාසයේ ආශ්වාසයේත් ප්‍රශ්වාසයේත් සතිය හොඳටම පිහිටන හැටි දැක්කා. කයට පුදුම සුවයක් දැනුනේ. අන්තිමට බලාගෙන ඉන්නකොට ආශ්වාසයේ නැතිවන හැටිත් ප්‍රශ්වාසයේ නැතිවන හැටිත් දැක්කා. ස්වාමීනි මේ தත්ත්වය තවත් දියුණු කරගන්න කරුණාවෙන් උපදෙස් දෙනසේක්වා. තෙරුවන් සරණයි. මේකේ සඳහන් කළ තියෙන අරමුණු ගැන විතරක් අපි සීමා කළා කතා කරුවොත් වේදනාවේ අවසානයේ ආශ්වාසයේ අවසානයේ ප්‍රශ්වාසයේ අවසානයට හිත කොයි විදිහකට හරි යොමු කරගන්න සූර වුණොත් මොන අරමුණ වුණත් අවසානයේ සමානයි. ආශ්වාසයේ අවසානයේ ප්‍රශ්වාසයේ අවසානයේ වේදනාවේ අවසානයේ සද්දේ අවසානයත් මොණේකේ අවසානයත් සමානයි. ඔය රණ්ඩු සරුවලේ තියෙන මැද කෑන්නේ. වේදනාව හොඳයි වේදනාව නරකයි ආස්වාසිය දිගයි ප්‍රසවාසයේ කොටයි ඔක්කොම තියෙන්නේ මැද කැල්ලේ ඉතින් මැද කැල්ලේ ඉන්න ආතාකල් රණ්ඩු සරුවලේ තමයි මැද කැල නැතුව යන්නත් බෑ. නමුත් මැද කැල ඉක්මවලා ඕනම දෙයක ගෙවෙන පැත්ත පොඩ්ඩක් බලන්න. ඒ ගෙවෙන පැත්ත අතින් ඔක්කොගම තියෙන සමානතාවය. නමුත් ඒක හරි මුස්පෙන්තුයි. ඒක හරිම කාලකන්ණි වගේ පේන්නේ. ඒක පේන්නේ හරිම මේ අවසනාවන්ත දෙයක් වගේ. එහෙම නැත්නම් කම්මැලි කරන දෙයක් වගේ. නමුත් ඒක දිහා බලාගෙන ඉන්න පුරුදුනොත් තේරෙන පටන් ගන්නවා. ඒ අරමුණට මාව දැන් නටවන්න බෑ. මැදට පුළුවන් මාව නටවන්න. මට රාගය අවසන් පුළුවන්, ද්වේෂය අවසන් පුළුවන්, මෝහය අවසන් පුළුවන්. ඒත් අවසානයේ බලන අරමුණේ අවසානයේ මාව කුප්පන්න බෑ. අවසානයේ මගේ යටතේ තියෙන. නමුත් ඒකට මම අකමැතිකම තමයි අපි දුකට කැමැති, නිවනට කැමැති නෑ. ඒ නිසා අරමුණු බල්ල බල්ල බල්ල බල්ල රංගන රංගින රංගින දිහා බලන ඉඳලා අවසානයේ බලන්න පුරුදුනොත් ඒකට නිදර්ශනයක් වශයෙන් කියන්නේ මේ සිද්ධාර්ථ කුමාරයා කීකියarn දවසේ නාටිකාංගනෝ ඇවිල්ලා දැන් ඒ කුමාරයා දැන් මේ රැය යන්න ලෑස්ති කරලා තියෙන ගමන. හිතේ කාටවත් කියලා නැහැ. නාටිකාංගනෝ ඇවිල්ලා රඟන්න පටන් ගත්තා. එයාට මේක පේන්නේ මා මල විකාරයක් දැයි. කොහොමඩක්වත් එකෙන් කිපෙන හිතකුත් නැහැ. ඊට පස්සේ පිටිය දිහාට ඇල බුදිය ගත්තා. බුදිය ගත්තා නෙවෙයි. නැහැ වුණා වගේ නොපෙනා වගේ හිටියා. එතකොට අර කට්ටියගේ නාටකම ඉවර වුණා. ඉන්නේ තැඟල වැටලා සංගීත බාහට උඩම කැලත් අරගෙන කෙලත් වක් කරගෙන ඉන්නකොට නාටකමේ අවධානය දිහා බලනකොට ආ ඒක තවත් ඉක්මනට ගී ගිය අතරින්ට හේතු වෙන්න ඇති කියලා මං හිතනවා. මැද බැලුවා නම් බොහොම ආසාවෙන් ඉතින් নানা ප්‍රකාර දේවල් වෙන්න ඉඩ තිබුණා. ඒගොල්ලන්ට ඕනේ කොච්චරක් ඒ නාටිකාංගනාවට කොච්චර කැමතිද මැද බලන්න කියන එක දක්වන්නේ මේ එකම කුමාරයාට 6 7 දෙනෙන් නටලා පෙන්නනවා. ඔන්න අපේ සෙල්ලම් කියලා. මේ එක කුමාරයා බලන්නේ නැති වෙනකොට කාටද නටලා පෙන්නන්නේ? ඒකට හේම නැටු හුලම් බයින. හුලම් බැසට පස්සේ දැන් අග බලනකොට ඔන්න නාඩගම් පේනවා. ඕන කෙනෙකුට නටන්නලා ඉවර වෙන ගේම ඉවර වෙන තැන බලන්නකො. කොයි එකත් එකයි. කොයි එකත් එකයි. ඔක්කොම ආලවට්ටම තියෙන්නේ පටන් ගන්න කොටයි නාටකම දුවන කොටයි. ඉවර වෙනකොට එනිසා ඔක්කොටම නටන්න ගේමේ අවසානේ පොඩ්ඩක් බලන්න. බලනකොට බලතැයි අර ගොල්ල ඔක්කොම නටලා සෙල්ලම් කරලා පෙරද පෙරදෙන වෙලාවේ බලන්න එක නදිරු. බලන එක නපේනවා මාව දැන් නටවන්න බෑ. මාව කුප්පන්න බෑ. මාව රිමෝට් කන්ට්‍රෝල් කරන්න බෑ. රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන පටන් ගන්නකොට මැදයි විතරයි. අග හරියට රිමෝට් කන්ට්‍රෝල් නැහැ. අග හරියට බලන්නට තියෙන රිමෝට් කන්ට්‍රෝල් එකක්. ඉවරද කියලා හතයි. හරි නටලාද ඔය යන්නේ කියලා හතයි. ඉවරයි. ඒ නිසා ඔය කොයි කොයි එකෙත් නැටු ඉවර වෙන තැන දිහා බලන්න පුළුවන් නම් ඒක තපසක්. ඒ පටන් ගන්න අරමුණ රාග වෙන්න පුළුවන්, ද්වේෂ වෙන්න පුළුවන්, මොහේ වෙන්න පුළුවන්. මොකද අවසාන ක්ෂය වය විරාග පටිනිස්සග්ග කියන මේ හතර දිහා බලනකොට පේනවා මොන අරමුණක වුණත් කයાનපසන වයනපසන නිරෝධානපසන පටිනිස්සග්ගානපසන සමාන. අරමුණු ಜಾති ભેද කුල ભેද ඔක්කොම තියෙන්නේ මුලටයි මැදටයි විතරයි. ඒ නිසා හරි අමාරුයි අර කම්පන චංචල මැද නිශ්චල භාවයේ දකින්න වගේ චිත්‍රය හරහා කැන්වස් එක දකින්න වගේ මේ කවුරු මොන නාටකම් කරන්න ගියත් ගේමේ අවසාන පොඩි බලන්නේ ඉඳ පටන් අර ගන්නකොට පේනවා ලොකු පරිචයක් ඕනේ අර මැදදී මුලදී අහුවෙන්නේ නැතුව අදහස් ප්‍රකාශ කරන්න නැතුව ඉඳලා ඉවර වෙනකොට අහන්න දැන් ඉවරද කියලා ආයෙත් ඒ පැත්ත එම්බත් ආයෙ නටවන්න පුළුවන් ගතියක් හැදෙනවා. ඒක තමයි දිරලා තියෙන්නේ. ඒකට කියනවා සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති. හොඳට මුලමැද දෙකේ අදහස් ප්‍රකාර කරන්න තුහිටපන් අවසානයේදී උන්න ගේම අතට එනවා. ඒ වගේම ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදමේ වේ. මුලමැද වලට ගිහිලා අදහස් ප්‍රකාර කරන්න ගිහිල්ලා අත දාන්න ගිහිල්ලා චේතනා පහල කරන්න ගියොත් අවසාන විවිකිය බලන්න බෑ. අවසාන විවිකිය දැක්කන ආයේ ඒ උලඳ ආසවානුසේ ධර්ම පහල වෙන්නේත් නැහැ. භාවනාවටමයි එහෙම නැත්නම් නිබ්බිදාවටමයි එහෙම නැත්නම් නෛර්යානික පැත්තටමයි تعلق කරන්නේ. ඉතින් අර මුලමැද්දේ කිපෙන එක තමයි අපිට තියෙන අපි සංසාරයට බැඳෙන කොක්ක. අන්න එකට නොකිපි පොට්ටෙක් වගේ බීරෙක් වගේ බලන ඉඳලා අවසානයේ බලන්න පුරුදු වෙන්න. එතකොට ඔය කියන අඩපාඩු කන් නැති වෙලා යන්න පුළුවන්. ඉතින් මේ මට්ටමට ආවට පස්සේ තමයි එහෙමවත් කියන්න පුළුවන්. තෙරුවන් සරණයි අතිගෞරවනීය වූ පූජනීය වූ ස්වාමින් වහන්සේට ගෞරවයෙන් নমස්කාර කරමි. මා ආධුනික යෝගියෙක් නොවේමි. සක්මන් භාවනාවෙහි වார்த்தාවක් ඉදිරිපත් කරමි. සක්මන් භාවනාවේ අත්දැකීම් අවස්ථා දෙකකින් ඉදිරිපත් කරමි. මට හුරු පුරුදු අත්දැකීම වන්නේ සක්මන ආරම්භයේදී මුළු ඉරියව්වේම සතිය පිහිටුවා ඉන්පසු පාදයේ එසවීම යැවීම තැබීම ආදී වශයෙන් වම් පාදය හා දකුණු පාදයේ මාරුවෙන් මාරුවට සතිය පිහිටුවීමයි. මේ විට පාදයන්ගේ සංවේදන වෙනස් වීම අත්දකින් අතර එසවීමේදී පයේ සැහැල්ලු බවත් ඉදිරියට යෑමේදී එම සැහැල්ලු බැවින්ම ඉදිරියට චලනය වීමත් තැබීමේදී পায় බර වීමත් ආදී ඊට පැහැදිලිව අත්දැකෙමි. මේ ආකාරයට ටික වේලාවක් සතිය පිහිටුවීමේදී මේ සම්පූර්ණ ක්‍රියාවලිය විටින් විට වෙනත් කෙනෙකුගේ ක්‍රියාවලියක් ලෙසට බලා සිටිය observer ලෙස බලා සිටිය හැක. මේ මේ ආකාරයට බලා සිටීමේදී පාදවල සහ කයේ සැහැල්ලු වීම, හිත එකඟ වීම සහ ප්‍රීතිය අත්දැකීම අලුත් අත්දැකීම වන්නේ පාදයේ එසවීමේදී ඉදිරියට යැවීමේදී තැබීමේදී ආදී එක් එක් අවස්ථාවේදී ඔසවන සිත ඉදිරියට යවන සිත බිම තබන සිත ආදී වශයෙන් ඒ ඒ ක්‍රියාවට අදාළ සිතද අත්දැකෙවි. මුලදී මේ තරම් පැහැදිලි නැති වුවත් ටික වේලාවක් කරගෙන යාමේදී පෙරට වඩා එක් එක් හිත වෙන් වෙන්න පැහැදිලි වන්නට පටන් ගනී. මෙහිදී එක් එක් ක්‍රියාව සඳහා අනදෙන සිතක් ක්‍රියාවත් අතර සම්බන්ධය ටිකින් ටික පැහැදිලි වෙන්නට පටන් ගනී. මේ අනදෙන සිත නොවන්නට කයේ ක්‍රියාව සිදු නොවන බව පැහැදිලි වේ. මෙසේ එක් එක් අවස්ථාව සියුම්ම නිරීක්ෂණය කිරීමේදී අර මුල් අවස්ථාවේදී තරම් වේගයෙන් සිත සැහැල්ලු වීම සිදු නොවුනත් මේ නිරීක්ෂණයේදී සිතට ප්‍රීතියක් ඇතිවේ. මෙහිදී මුල් අවස්ථාවේදී ක්‍රියාව හා බලා සිටින්නා සිත නොහොත් ඔබ්සර්වර් ලෙසට වෙන්කර හඳුනා ගැනීම සිදුවිය. දෙවන අවස්ථාවේදී ක්‍රියාවට අනදෙන සිත සහ ක්‍රියාව යන මේ දෙකම හඳුනා ගන්නා ඔබ්සර්ව් කරන සිත වෙන්වෙන්ව පැහැදිලිව පැහැදිලි වේ. මගේ මේ අත්දැකීම සම්බන්ධව ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමක් අවවාදයක් හෝ වරදක් ඇතොත් නිවැරදි කිරීමක් කර දෙන ලෙසට ගෞරවයෙන් ආයාචනය කරමි. මේක දිගට දිගට කරන්න ගියාම මේ නිරීක්ෂණය සහ නිරීක්ෂකයාත් දෙන්න එකතු වෙන්න පටන් අර ගන්නවා. ඉස්සෙල්ලා මේ රූප ධර්ම නාම ධර්ම විධානය කරන විට මේ ඔසවීම යැවීමට කැමැත්ත යැවීම ආදි වශයෙන් නාම රූප වෙන් වෙලා පෙන්ලා ඒ දෙක සම වගේ වෙනකොට බලාන ඉන්න කෙනත් ඒ අතර සමීප උත්සන්න සාවයකට එනවා ඊට පස්සේ කරන්නෙකුත් නැහැ බලන්නෙකුත් නැහැ නිකන් කොයි හුදු සිද්ධියක් විතරක් පාටපත් වෙනවා ඒක නිකන් ස්වභාව සංසිද්ධියක් විතරයි සතුට වෙන්න කනකාට වෙන්න දෙයක් නැහැ වතුර ටිකක් මිටි තැනකින් බැහැලා යනවා නැත්නම් පොළොට උරා ගන්නවා වගේ මේක නිකන් අනුන්ගේ සිද්ධියක් වගේ වෙන්න පටන් ගන්නවා ඒක අංග සම්පූර්ණ වෙන්නේ නිරීක්ෂකයාත් ඒ සිද්ධියටම දිය වෙලා යනකම් ඉතින් ඒකට කිට්ටුවේ ඒකට තාම අවස්ථාව ලැබිලා නැහැ. නිසා මේක බොහෝ වාරයක් කරනකොට ඥාතංච ඥානංච උබෝපි විපස්සති කියලා ඒක පෙන්නනවා ගැඹුරු විපස්සනාවේදී නිරීක්ෂණය කරන දේත් නීතික්ෂකයත් දෙන්නම විපස්සනාට ලක් වෙනවා. ඒ කියන්නේ දෙන්නම එකතු වෙලා පේන්න පටන් ගන්නවා මේ දෙකේම සමාන ගති තියෙන කියලා. ඉස්සලා මේ නිරීක්ෂණය කරන දේ සහ නිරීක්ෂකයා වෙන් වෙන් වෙලා පේන එකේ විස්තරයක් තමයි පේන්නේ. ඔය දිගට දිගට කරන්ඩ අර වගේ ප්‍රස්තාවකට ඉඳ තියාගන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස අවුරුදු කීපයක සිට ආනාපාන සති භාවනාව කළායෙක්මි. හුස්ම රැල්ල තදින් දැනෙන තැනට සිත තබාගෙන ආනාපානයේ වෙනස්කම් දකිමින් හුස්ම මුල මැද අග නොදැනෙන තරමට භාවනා කරමින් යන අතරේ සෑම අවස්ථාවකම වාගේ නොදැරිය නොදැරිය නොහැකි නොදැරිය මට්ටමට වේදනාව මතුවත් මුලදී ඒ සමග ගැටෙමින්ද පසුව වේදනාව දැරිය හැකි මට්ටමින් එනම් දැන් ගැටීමක් ඇලීමක් නැතිව බොහෝ දුරට සාමකාමීව වේදනාවේ මුලැමැද අග දකිමින් බලා සිටීමේ ස්වාමින් වහන්ස දැන් දැනෙන අරුත්ම தත්ත්වය නම් සිත බොහෝ විවේකීව ඇත. මෙසේ විවේකීව ඇතත් බොහෝම යාන්තමින් දැනෙන හුස්ම විස්තර කළ නොහැකි දැනීමක් පමණි. වේදනාත් දැරිය හැක. අවට ශබ්දවලටත් හිත නොයයි. මේ මොනම දේ තිබුණත් ඔහේ විවේකීව ශරීරය තුල සිදුවන සෑම දෙයක් ගැනම ඔහේ බලා සිටිය හැක. වර්තමානයේ තුලම බොහෝ දුරට හිත පැවැත්තේ. සක්මනත් එසේමය. තබන පා මතම හිත පවති. සිත බොහෝ දුරට විසිර නොයයි. තව දුරටත් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. අර සතිය යුක්තව බලනින්න වේදනාවල අත්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන්න උග්‍රතර වේදනා දක්වා ටික ටික ටික ටික අපේ දැරීමේ ශක්තිය වැඩි කරගෙන වැඩි කරගෙන යනවා. ඒසනේ පුංචි පුංචි වේදනාවට දැර මුණ දීලා ඒකට මුණ දුන්නාට පස්සේ ඊට පස්සේ එන දුක් වේදනා ආවට පස්සේ පේනවා දැන් හරි වේදනාව ජයගත්තා වගේ කියලා. නමුත් තාම ඒ පාරතිකේ යන්න තියෙන තව උග්‍ර ඊටත්ටි උග්‍ර වේදනා තියෙනවා. ඒ එනේන එකක් හරහා අපේ අර ප්‍රතිශක්ති වැඩිවීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් දරා සිටීමේ ශක්තියක් වැඩි වෙනවා. ඒක ඉල්ලන්න එපයි කියනවා. ඉල්ලන්න ගියොත් අත්කලමතාණියකට වැටෙනවා. පැමිණිච්ච වෙලාවට වෙනදර හිතා ගන්න බැරි වගේ දුකක් දෝමනස්යක් ආවට පස්සේ ඒක සතිය කොහොමද මේකට වැඩ කරන්නේ? නැත්නම් මම මෙතෙක් කල් ක්‍රියා කළ භාවනා මේ කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න පුළුවන් නම් ඒ කෙනාට ඊට වැඩි වේදනාවක් එන්නේ ඉන්නේ තමන්ගේ තපස දියුණු වෙනවා භ්‍රමචර්ය දියුණු වෙනවා ඊවසීමේ ශක්තිය දියුණු වෙනවා දැරීමේ ශක්තිය දියුණු වෙනවා ප්‍රතිශක්තිය දියුණු වෙනවා මේක කවදාකවත් ඉල්ලලා ගන්න බෑ තමන්ගේ ප්‍රියමනාප කෙනෙක් මේක එනවට කැමතිත් නැහැ අපේ අම්මලා තාත්තලා කැමති නැහැ අපි විතර දුක එනවා දකින්න ඒ වගේම මම කැමතිත් නැහැ නමුත් ਸਰවඥාන්සේ කැමතියි සරච්චන්සේ මතක් කරනවා මරණ වේදනාවත් පරියන්කේ විඳපු දාසර පහුවෙන්ද තමයි සෝවන් හරි වෙන්න පුළුවන්. ඒ නිසා මරණයට පැහැදිලිව ලෑස්ති එන්නේ එන්නේ එන්නේ ඒකට තව හතරක් මරණ දක්වම උගොහනක් ගොඩ. මේ ආත්මෙදිම මරණ වේදනාව බලලත් ගොඩ වෙන්න පුළුවන්. සකදාගාමි වෙච්ච එක නා ඊටත් වැඩි දුක් වේදනා ප්‍රමාණයක් දැකලා තියෙනවා. ඒ නිසා එක සැරේ මරණේ තව දකින්න ඕනේ. නැත්නම් මේ ආත්මය ඉවර කරනවා. අනාගාමි කෙනා ආයෙන්නේ නැහැ. ඒ විදිහට මේ දැරීමේ ශක්තිය වැඩි වීමයි අපි මේ භාවනාදි වැඩි කරන්න තියා මේ පස්සට විල්ලුද දෙන භාවනාවක් නෙවෙයි මේ. එහෙම නැත්නම් මේ සැප විඳින්න යන භාවනාවක් නෙවෙයි වැඩි වේදනාවක් ඉවසීම වැඩි සැපක් කරගෙන තියෙන භාවනාවක්. වැඩි අනපේක්ෂිත දෙයකට මුහුණ දෙන්න පුළුවන් නම් ඒක වැඩි ප්‍රතිශක්තියක්. ඒක වැඩි ඉවසීමේ ශක්තියක් කියලා. ඒක නෝන්ජල්කමක් නෙවෙයි. නිසා මේ ක්‍රමේ බටහිර චින්තනයට අල්ලන්න බෑ. බටහිර ජීන්දේ 100%ක්ම හදලා තියෙන්නේ දුක Taman වෙතට නොයේමට කටයුතු කරන එක. අර සැප මේ සැප දීලා. ඒක නිසා ඒගොල්ලෝ දුක් ගැන කතා කරන්න කැමතිත් නැහැ. ඒකට මේ කල්ැතු ලෑස්ති වෙනවා කියලා කියන්නේ මේ මේ මෝඩකමක් විදියට. එහෙම නැත්නම් ඒක නොලැබීමක් විදියට සලකනවා. ආශය කර එහෙම සලකන්නේ නැහැ. ආශය කර යහනිකට පැහිච්ච මිනිහට සලකන්නේ ඒ මනුස්සයා හොඳට දුක කාලා තියෙනවා. නිසා කොච්චර ලස්සන සුරූපිකාවක් වුණත් කොච්චර මේ රූප සුන්දරී තරඟේ දිනවත් එයාට රට පාලනය කරන්න දෙන්නේ නැහැ බටහිර ලෝකේ වගේ. බටහිර ලෝකේ රට පාලනය කරන්නේ හොලිවුඩ් නළු නිලියෝ. වැඩිමාල් කට්ටිය අයින් කළා දාන ඒගොල්ලන්ට තරුණ අදහස් ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ ඒ අත්දැකීම වලට කැමති නැහැ. ආශයකදී තියෙන ඉහන එකට පැච්ච මිනියට ගෞරවයක් තියෙනවා. මොකද මේ මනුස්සයා තෑහෙන දුක් ප්‍රමාණයක් කාලා තියෙනවා. කාලත් කර්මණ ඉඳලා තියෙනවා. නැත්තම් වහ කාලා මැරෙනවනේ. භාවනා කරන එක මේ ඔය කියන දුක නෙවෙයි ඊට වැඩි දුකකට ලෑස්තිලා ඉන්න. ඒක නිසාම මේ වේදනානුපස්සන සංයුත්තේ වේදනා සංයුත්තේ කියලා තියෙනවා තමන්ගේ භාවනාවේ සතිය දියුණුව පේන්නේ තමන් අසාධ්‍ය ලෙඩකට වැටිච්ච දවසක කියලා. එදාට තේනවා බඩපු භාවනා තියෙන වටිනාකම. ඉතින් මේක නට අසාධ්‍ය ලෙඩක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා හරි යන් ඊගායකට. දරා ගන්න බැරි දුකක් පැමිණේවා කියලා කියන්න හොඳ නෑ. ඉතින් ඒ වගේ දෙයක් තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව මම ඇවිදිමි ලෙසින් ආරම්භ කළෙමි. ඉන් විනාඩි 10කට පමණ පසු කකුල් දෙක ගමන් කරන ආකාරය දෙස වැඩි අවධානයක් යොමු කළෙමි. වම දකුණ යන්න වෙනුවට අනෙක් පාදයේ අනෙක් පාදයේ ලෙස සිහි කළෙමි. විනාඩි 20ක් පමණ පසු මට පොළවේ වැලිවල සිහිල් බව ඊට හොඳින් දැනෙන්නට විය. තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී පාදයේ තබන විටම එම සිසිල් බව නොදැනෙන බවත් පාදයේ තබායින් මොහොතකට පසු සිසිල් බව දැනෙන බවත් නිරීක්ෂණය කළෙමි. මෙලෙස සිසිල් බව ආරම්භ වීම නිරීක්ෂණය කළද එය වැයවියාම නිරීක්ෂණය කිරීමට අපහසු විය. මෙම සිසිල් බව ඉන්පසු සක්මන් කරන හැම විටම හොඳින් ප්‍රකටව දැනිනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔකේ මේ දිගට කරනකොට තමයි ඒකේ අග දැක ගන්න පුළුවන් වෙන්නේ, Nirodha දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ වගේ දක් අපේක්ෂා කරන්න එපා. ඒක භාවනාවෙන් අපට ලැබෙන ප්‍රතිලාභයක් විදිහට සලකනවා මිසක් ඇයි මට මේක තාම ආවේ නැත්තේ කියලා හොයන්න ගියොත් අර තම දැන් ඉන්න එකම ඇද්දෙන්න පටන් ගන්නවා. මේරෙන්න යන්නේ මේරෙන්න යන්න නම් භාවනා යම් දවසක පිරුණා නම් ඊට පස්සේ ඒ ඒ බලාන ඉන්න සීතල භවයේ ගෙවන් ඉවීම පේන්න පටන් අරගන්නේ. ඒක න්‍යාම ධර්මයක් මිසක් විධානය කරලා ගන්නත් බෑ අපේක්ෂා කරලා ගන්නත් බෑ. ඒ නිසා ඕම ඉදිරියට කරනකොට ඒ අවශ්‍ය தত্ত্ব භාවනාවේ සලසලා දෙයි කියලා විශ්වාසය පළ කරගෙන ඉදිරියට යන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේක මම හිතන්නේ කලින් එකටම සම්බන්ධ එකක් වගේ. කලින් ප්‍රශ්නෙටම සම්බන්ධ එකක්. එක අකුරුති. ගෞරවනීය සාමින් වහන්ස පෙර දින ධර්මදේශනාවේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි සිත පිට යන විට විසඳ එය එය දැන හිඳීමද ඒ ගැන පසුතැවිලි නොවීම ඉන්පසුව සතියෙන් සිටීමට ඉතා උපකාරී විය. ඔබ වහන්සේ දේශනා කළ පරිදි සිත සිත පිට යෑමද මම නොවේ සිත එකඟ වීමද මම නොවේ නම් අප නැවත නැවත සිහිය පිටුවන්නේ නම් එය කරන්නා මම නොමේද. සිත එකඟ වීම හුදෙක් හේතුඵල ධමයක් පමණක් නම් එහිදී මගේ කාර්යය කුමක්ද? මහට කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔය කියන්නේ නැති වෙන්න හදනවා මේ ආයෙ ස්ථාපිත කරන්න හදන. දැන් මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඒක නිසා අපේ මොන ක්‍රමෙන් හරි ප්‍රශ්නයක් හදලා සැකයක් ඇති කරලා අනිශ්චිතතාවයක් ඇති කරලා ප්‍රපංච කරනවා. මේ අන්තමේ සංසිඳනලයි කරබන ඊටපන්. එහෙම නිකම්ම නිකන් ඉන්න බෑනේ දැන් මම මුන් දැන් මම මොකද කරන්නේ? දැන් නැති මම ආයෙ ගෙනලා ස්ථාපිත කරන්න හදනවා. ඉතින් මේ තමයි මනසේ මායාව කියන්නේ. මේ කාට සුභසිද්ධිය පිංස කරන දෙයක්ද? එහෙම නැත්නම් මේ ඔළුව ගහ ගන්න හදන ගලක බව දැනගෙනත් මේ ඔළුව ගහගන්නේ. මේ බහන හොඳට යනකොට මේ විදිහට සැක හදන එක සද්ධා චරිතේ කවදාකවත් වෙන්නේ නැහැ. මේ ප්‍රඥාව අමන ප්‍රඥා ඒකත් මෝඩ ප්‍රඥාවක්. මෝඩ ප්‍රඥා නෙවෙයි ඒකට කියන්න තියෙන්නේ මේ ලෞකික ප්‍රඥාව කියලා. ප්‍රඥා තියෙන එක නම් මොනවා වෙන්න ගියත් මයි ළඟ ඊතලේ තියෙන අයින් කරන්න ඉස්සලා කියපන් කවුද විද්ද කියලා. මොනවද වීස જાතිය කියපන්? කොහෙන්ද ආවිද නැත්තම් අල්ලන්න දෙන්න බෑ. ඔය ඊතලේ අල්ලන්න දෙන්නේ නැහැ. මට කිව්වේ මට අයිතියක් තියෙනවා. ඊතලේ කාගෙන ඉන්න මට අයිතියක් තියෙනවා. අත තියන්න බෑ කියලා කන රත් වෙන්න දෙයක් ගහලා කන වහලා ඊතලේ ඇදලා දාන්නයි තියෙන්නේ. දෙන්නෙම නැහැ. බුදුහාමුදුරුවෝ මෙච්චර ක්‍රමයකට මේක හැදුවත් අර නැති වෙච්ච මමයා ඌ ඇවිල්ලා නැති මම නිකම්ම නිකන් ඉන්නේ බම්මුණා වගේ. මම්ම දැන් මොකද කරන්නේ? ඌට බම්බු ගන්න කියන්නේ. ඌ ආසරණ කරන්න තමයි, අනාථ කරන්න තමයි, අපපතිත්‍ිත කරන්න තමයි භාවනා කරන්නේ. ඊට පස්සේ අහනවා දැන් මෙයා එහෙම කරන එක හරියන්නේ නැහැ නේ. මයිත් එක්ක මෙච්චර කල් දීක කාපු එක කරා. එයාටත් අප්පුවාමට පුටුවක් අතර තියද්දි අමන කමේ හැටි. මෝඩ කමේ හැටි. තගතිරු කමේ හැටි. අවිද්‍යාවේ හැටි. අර්මනසයට පොඩ්ඩක් හරි කෙනේකට විජහට නැගී හිටිනවා. එයාගේ අයිතිවාසිකම් දක්වලා දෙන්න. මොකද එයා හිටියොත් විතරයි දුක් විඳින්න පුළුවන්. එයා හිටියොත් විතරයි මාන්නයක් ඇති කරන්න පුළුවන්. එයා හිටියොත් විතරයි තෘෂ්ණාවක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේවට මේවට උත්තර දෙන්න හදනකොට ප්‍රශ්නේ බාර ගැනීමෙන්ම මේ මෝඩෙක් වෙනවා. මේ සංසාරේ බය දන්න කෙනා සංසාරේ බයෙන් ගැලවීමට කටයුතු කරනාට මේක ප්‍රශ්නයක් වෙන්නේ මේ භාවනා කරන ෆැෂන් එක දුන්නොත් ඕකේ දැන් මේ ඉබේම අරමුණට හිත එනවනම් එනදි මම ඉඳලා වැඩක් නැහැ. ඉබේ හැම හිතේම මොකද්ද මේ ඒකාග්‍රතාවයේ තියෙනවනම් මම කරන්න දෙයක් නැහැ. එතන මම මොකද කරන්නේ? බරපතල ප්‍රශ්නයක්. ඒක නිසා හොරාගේ අම්මයි පේනාන්න ගිහිල්ලා කවදා හරි කියයිද මේ මගේ පුතා තමයි හොරකම් කරුවේ කියලා. පේනෙට කියවේද? කවදාවත් ඒක කියවෙන්නේ නැහැ. හැම තැනම ඉන්න අම්මලාත් මේ පුතා තමයි හොරකම් කරන්නේ. අම්මා තමයි පේන්නේ කියන්නේ. ගංගොල තියෙන්නේ ඔච්චරම තමයි. ඉතින් අපි ඒ තීති පිල්ල දෙනතෝ පඬුල්ලලා අම්මගෙන් පේන හන්දයක්. අම්මා හැරියටම දන්නේ ඇත්තටම පේන්නේ පේනා වගේ අම්මට පුතා හොරකම් කරපුවා පේනවා. හැබැයි පේන්නේ කියන්නේ නැහැ. කියන්නේ ලල්ල. ඉතින් ඒ වගේ අහන දැන් මේ මගේ මේ මේ මම යාට දැන් මොකද කරන්නේ? නිකම්ම නිකම් පෙන්සන් දීලා අරින්න බෑනේ 55 විතරක් නෑ තාම. මේකේ තියෙන මේකේ තියෙන මායාවේ ෂටගතිය වංචනික ගතිය නැත්නම් මේ කාටද පහඳින්නේ කියන එක. අපි කාවුරු වෙන්නේ මේ හටම් කරන්න කියලා බැලුවොත් මේ ගෙවිගෙන යන දුක නැවත ස්ථාපිත කරගන්න ආය හොද හොද මඩේ දාන. ඒ නිසා ওই චින්තාමේ කොයි පැත්තෙන් ගියත් ඒක බහා භවනාට වසක්. නමුත් ඒක ඇති කරන්නේ කවුද කියලා පොඩ්ඩක් අහලා බලන්න. මේ ප්‍රශ්නේ අහන්නේ මොකಾದ කියලා. ඒක මගේ හිතසුවටද භවනා හිතසුව පිණිසද එහෙම නැත්නම් මේ සුභ සිද්ධියටද කියලා. එවැනි ප්‍රශ්න අපි උදේ ඉඳලා හැන්දෑවට කම්ම කල්පනා කරන්නේ අපිට විශේෂ ගෝචර වෙන්නේ නැති ප්‍රශ්න කල්පනා කරනවා. මේ සතියේ හිටපන් භාවනා හිටපන් කියන එක තියේදී නැති වෙච්ච මමයාගේ අයිතිවාසිකම් සඳහා හටම් කරන එක තමයි කරන්නේ. ඒ කියන්නේ සංසාර දුක දැකලා භාවනා කරන අය නෙවෙයි. සංසාර දුකෙන් ගැලවීම භාවනා කරන කෙනෙක් නෙවෙයි මේ වගේ ප්‍රශ්න අහන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න එනකොට බලන්න මම මේ ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් රූප කර්මස්ථානක සතිය වඩනවාද? එහෙම නැත්නම් ඒ වැඩියට බාධාව පිණිස ඇති වෙලා තියෙන මේ විතක්ක දිගේ ගිහිලා ප්‍රපංච කරනවාද කියලා සාරිපුත්‍ර සාංශය මතක් කරනවා ප්‍රපංච නොකළ යුතු තැනක ප්‍රපංච කිරීමක් කියලා තමයි ඔකට කියන්න තියෙන්නේ. ප්‍රපංච නොකර භාවනාවට අනුග්‍රහ කළ යුතු තිබියදී ප්‍රපංච කිරීම අර භාවනා පැත්තක දාලා සතිය කඩාගෙන බරපතල ප්‍රශ්න විසඳන්න හදනවා. ඔය හැම තැනම යන ධර්ම සාකච්ඡාවල ඕක තමයි සිද්ධ වෙන්නේ. ගෞරවනීය සාමින් වහන්ස මාගේ භාවනා අධ්‍යක්ෂින් ප්‍රකාශ කිරීමට අවසර ඉල්ලමි. ඊයේ දිනේදී ධර්මදේශනාවට පෙර පරයන්කේ සිටින විට ඔබ වහන්සේ දේශනා කරන ලද ආකාරයට පෙර සිදුවීම් අනාගත සිතුවීම් අතර සිත දෝලණය වුවත් වර්තමානයේ ඊටමත් සැහැල්ලු විය ප්‍රීතිමත් විය. කයේ වේදනාව දැඩි ලෙස දැනුණත් එදෙස බලා සිටියෙමි. ප්‍රීතිමත් වේදනාවක් අත්ින්දෙමි. ආනාපානයේ සිත තබා ගැනීමට හැකි විය. අද දිනේදී හිසේ ඉහළ කොටසේ තදවීමක් එනම් ඉහළට ඇදීමක් මට එය පැහැදිලි කිරීමට නොහැක. ඇති විය. එයද සුවදායක විය. ආනාපානයට සිත තබා එදෙස බලා සිටියෙමි. මුළු කයෙම සංසිඳීමක් දිස්විය. දෙයක් තිබෙනවාද යන්නත් නොදැනිනි. පරයන්කෙන් මිදෙන්නට සිත නොදුන්නත් පරයන්කෙන් නැගී සිටියෙමි. මෙහි යම් වරදක් තිබේ නම් අනුකම්පා කොට නිවැරදි කර ගැනීමට උපකාර කරන සේක්වා. තෙරුවන් සරණයි. ඔය වගේ වෙනකොට පරයන්ගේ ටික ටික ටික ටික වැඩි කරගන්න ඕනේ. එක සැරේ ගොඩාක් කරන්න යන්නත් එපා. තමන්ට තේරෙනවා නම් තව විනාඩි 5ක් විතර ඉන්න පුළුවන් කියලා ඒගේ පරියන්කේ ටික ටික ටික ටික වැඩි කරලා ඒ පරියන්කේ අවසානයේට ලැබෙන තියෙන තල තුන අත්දැකීමට අනුග්‍රහ කරන්න ඕනේ. ඉසලා ඉසලා කොහොමද ඉදිත් නැගිටිනවා. නමුත් පස්සේ මේ සූදානම් වෙලා ගියොත් මං ඊයේ නැගිටතර මොකද අපරාධ නැගිට්ටේ කියලා Tamanටම තේරෙනවා නම් එක සැරේ පැය එකමාර දෙක තුන යන්න එපා. විනාඩි 5න් 10න් 5න් 10න් ටික ටික ටික ටික වැඩි කරන එක තමයි උපදේශයක් වශයෙන් මතක් කරන්න තියෙනවා. එක ප්‍රකාශයක් සක්මන 20 වෙනිදා සිට 21 20 වෙනිදා සහ 21 වෙනිදා 9යි 15 සිට 10යි 15ට මීට පෙර මෙහි වැඩමුළු වලට සහභාගී වී ඇත. දැන් ඇවිදීමේදී ඇතිවන වේදනා දුක් නිසා ඒ කෙරෙන්නේ අමාරුවෙනි. පටන් ගැනීමේදී අවධානය යොමු කළේ පතුල් දෙකේ දැනීම් වලටය. අඩි 15ක් පමණ සක්මන් කළ විට වෙනත් නානා සිතුවිලි ඇසීම පෙනීම හේතුවෙන් පැන නැගුණි. මෙය වට දෙකක් පමණ සිදුවිය. තුන්වන වටයේදී අවධානය පාදවලට හොඳින් රඳවා ගැනීමට තදින් නිතාගෙන පොළොව මත පිහිටි කකුල් ඔසවන ක්‍රියාවලියට පමණක් සිත යොමු කළේය. මෙහිදී දකුණු විලුඹ එසවීමට පටන්ගත් විට එහි මාපට ඇඟිල්ලේ හටගන්නා තද රිදුමද මෙය එහි මුල් පුරුක පසා කරගෙන එම ඇටය දිගේ පත්ලට වේගයෙන් විසිර නැතිවෙන සැටිද පැහැදිලිව දැනුනි. විලුඹ ආශන්නේ පේශි කෙලවරවලදීද දන හිසේ පිටුපස පේශි කෙලවරද කණ්ඩිකාවල දරදඬු වී මේවාද මේවාහිද අධික රිදීම් හටගෙන ඉහළට පැතිරි නැති වී යයි. විටින් විට දෙවන ඇඟිල්ලෙන් කරන්ට් වැනි ස්වභාවයක් හිස දක්වා ෂෙනෙන් පැතිරී යයි. මේ වන විට පතුල පොළවේ රැඳී ඇත්තේ මාපට ඇඟිලි තුඩිනි. එය පොළවෙන් ඉහළට යන්න නම් එම පාදයේ දන හිස නැමිය යුතුය. මේ ඉබේ සිදුවීමට දැන් මැලිකමක් දැනේ. එය වෙරෙන් කල විට කණ්ඩිකාවල අධික රිදුම් පැතිර විසිරියාමත් සමග නැමුණු දන හිසේ පොල් කටුවේ වම් පැත්තේ ෂණයකින් ඇති වී දාගෙන යන රිදුමක් හටගෙන නැති වී යයි. මෙවිට හිත ගැටෙන බවක් වැටහුණු සමගම ගැටෙන්නේ කා සමගද කුමකටද යන්න සිතූමුත් ඔබ වහන්සේ පෙන්වා දුන් මෙම සිද්ධීන් වල සතිමත් වීමට උපකාරයක් යන්න නොසිතුනි. ඔබ වහන්සේ පෙන්වා දුන දුන් ලෙස මෙම සිද්ධීන් සතිමත් වීමට උපකාරයක් යන්න නොසිතිනි. දැන් එනේන සිද්ධිය හොඳින් බලා සිටියේදී මේවා හුදෙක් නොවැළැක්විය හැකි සිද්ධීන් බව පෙනුනත් මෙම දැක්ම එකෙනෙහිම ඇතිවන්නේ 30ක් පමණය. ඉදිරියේදී සිත පහත වැටි යලි නැගිටී. මින් ඉදිරියට යෑමට උපදෙස් පතමි. ඔබ වහන්සේට පතන බෝධියකින් නිවන් සුව ලැබේවා. ඔය කිදර වාක්‍ය සඳහන් කරලා තියෙනවා මේක සතිය පිටවන්න නිමිත්තක් කරගන්න හැටි උදව්වක් කරගන්න හැටි වැටෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කාරණාවේ දැනීම තියෙනවා මේ ඒ පෙර ඒ ඒ සූදානමේ පෙර දැක්මෙන් යුක්තව දිගට භාවනා කරන්න. එතකොට මේක නරකකුත් නෙවෙයි හොඳකුත් නෙවෙයි කොයිලාක හරි මේ මේ ඔක්කොමට තේරෙන්නේ මම කතා කර කර විතර තේරෙන්නේ නැහැ. අපි එහෙම නැතුව මේ වෙන දෙයක් කරනකොට තේරෙන මේ හුත්තටම සත්‍ය පිහිටපු නිසා තේරෙන්නේ. ඉතින් ඒ තේරෙන කරුණ දුක නිසා අපි එතන දුකක් පත්වෙච්ච දුකක් ගැන කනගාටු වුණාට මේ සතිය නිසයි මේ කාවේ කියලා. සතිය උච්ච නැත්නම් ප්‍රණීත සතියක් නිසයි මේ කාවේ කියලා තේරුම් ගත්ත දවසේ මේ දුක පැනිරහක් වෙනවා. මේ දුක නැතුව සතිය කියන බව සාති කරන්න බෑනේ. ඒ නිසා අසතියෙන් ගමන් කරනකොට ඕවා මොකක්වත් නැහැ. බල්ලට හැතැම්ම නැහැ වගේ ඔහේ ඇවිදිනවා. ඒතර කණ්ඩිකාව ඇදලා ඉන්නෙත් නෑ, කකුල උස්සන්න ඕනෙත් නෑ, මොනව වෙනවද කියලා දන්නේ නෑ. අසතිය හැටි. ඉන්සා සතිය තියෙනකොට පේන හරියක් පේන දුක තමයි. ඒකයි චතුරාර්ය සත්‍ය ඉස්සරහම දුක්ඛ සත්‍යය කියලා තියෙන්නේ. ඉතින් ඒක පේනකොට මේ සැප කැමැති බව නිසා මේ දුකට ප්‍රතික්ෂේප කරනකොට ඉබේම සතියේට අනදර සිදුවීමක් වෙනවා. ඉතින් ඒක යෝගාචර උපේලා දෙන්නවා. සපෙල දෙන්න එකට ප්‍රසාදයක් ඇති කරන ප්‍රීතියක් ඇති කරන මේ සති සම්පජඤ්ඤය කියලා තීරුම් අරගත්තට පස්සේ මේ දුක් ඔක්කොම තියේදී පස්සද්ධියක් සංසුම් බවක් එන්නිට තියෙනවා. ඒක නිසා ඒක දැන් මේ ලියලා තියෙන කාරණාවටම හිත යොදාගෙන මට මේක තාම සතියට සාක්ෂියක් කරගන්න හැටි දන්නේ නැහැ කියන එක ඒ පෙර දක්ම තියාන දිකට භවනා කරනකොට ඔය බලාපොරොත්තු වෙන වෙනස ඇති වෙන්න ඉඩ තියෙනවා. ප්‍රශ්නාවලිය අවසන්. දැන් මම හිතනවා අපේ කාලයත් බලාපොරොත්තු වෙච්ච කාලය સમાප්තයි. ඒක නිසා අපි යනවා ඊතුරු කාලේ සක්මන් භාවනාව සඳහා අපිට විනාඩි 50ක් වමන කාලයක් තියෙනවා. වැඩමුළුවට සම්බන්ධ වෙච්ච නැත්නම් ප්‍රශ්න විචාරතුන් වැඩ පිළිවෙල සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.